ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ නාරාහෙම්පිට කිරුළපාරේ ශ්‍රී හත්බෝධි විහාරාධිපති බත්තරමුල්ල කොස්වත්ත KIU විශ්වවිද්‍යාලයේ අනුශාසක බොරැල්ල සුසමය වර්ධන විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පඬිත ගලගම ධම්මරංශී ස්වාමීන් වහන්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධංස උජ්ජුකෝ නාම සෝමග්ගෝ අභයානාම සාදිසා සත්ථෝ අකුජනෝ නාම ධම්මචක්කේහි සංයුතෝ හිරේතස්ස අපාලම්භෝ සච්ඡංස පරිවාරණං ධම්මාහං සාරතින් බ්‍රෝමි සම්මාදිට්ඨි පුරේ ජවං යස්සයේසා දිසං යානං ඉත්‍ත්‍යා පුරේ සස්සවා සවි ඊතේන යානේන නිබ්බානංසේව සංපීකේති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනි හැම විහාරස්ථානයකම ගිහි පැවිදි දෙපාර්ශ්වයේම සහභාගීත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් ඒ උතුම් මහ පින්කම් මාලාව සිද්ධ කරනවා. මේ වකවානුව තුල බෞද්ධෝ හැටියට විශේෂයෙන්ම සිහිපත් කරගත යුතු උතුම් ධර්ම කාරණයක් දෙකක් සිහිපත් කිරීමටයි මම මේ වේලාවට નિયમિત ධර්ම දේශනාව සඳහා මාත්‍රිකාවක් ඉදිරිපත් කළේ. මෙම මාත්‍රිකාවෙන් කොටෙකුත් ස්වාමින් වහන්සේලා විවිධ ආකාරයට ඒ උතුම් ධර්ම කරුණු විග්‍රහ කරමින් ධර්මදේශනා කරන බව අපි අහලා තියෙනවා. මේ පින්නතුනුත් අහන්න. කොපමණ මේ ධර්මය ශ්‍රවණය කළත් වඩා වඩා බෞද්ධ හැටියට අපට ඉලක්ක ගතව බෞද්ධ ජීවන සම්ප්‍රදාය සකස් කරගෙන කවදා හරි සව් කෙලෙසුන් නසා ලබන උතුම් මාර්ගඵල අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය කරන මාතෘකාවක් තමයි අද මේ පින්නතුන්ට මම ඉදිරිපත් කළේ. පින්නතුනේ මේ සූත්‍රයට නම් කිහිපයක් පාවිච්චි වෙනවා. ඒයින් ප්‍රකට නමක් තමයි මාතෘකාවක් තමයි ධම්ම රත සූත්‍රය කියලා කියන්නේ. අච්චරා ආදී වශයෙන් මේ සූත්‍රය නම් කරලා තියෙනවා. පින්නතුනේ මුළු මහත් ත්‍රිපිටකය පුරා පමණක් නොව ලෞතර බුදුරජාන් වහන්සේගේ සියලු දේශනාවන් දිහා බලද්දී උන්වහන්සේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ පැවති ආගමික සංස්කෘතික පාරිසරික ඔය ආදී වශයෙන් තමන්ගේ පියවි ඇසට ඇස ගැටෙන ඕනෑම කෙනෙකුට සාමාන්‍ය ගොවිකම්කරු පිරිසකට පවා තේරුම් ගන්න පුළුවන් මහා දැන උගත් බ්‍රාහ්මණ පඬිවරුන්ට පවා පහසුවෙන් අවබෝධ වෙන ක්‍රමයකට තමයි ලෞතර බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කළේ. ඒ සඳහා උන්වහන්සේ තමන් දේශනා කරන ධර්මය පහසුවෙන් සරලව අසන පිරිසට තේරුම් ගැනීම සඳහා විවිධාකාරයේ උපමා රූපක පාවිච්චි කොට තිබෙනවා. බොහොමයක් සූත්‍ර පිරික්සා කොට බලද්දී මේ සූත්‍රවල ධර්මය සරලව තේරුම් කර දීම සඳහා සමහර වෙලාවට කුඹුරු යායවල් ඇලදොල ගංගා මහා මුහුද අහසේ තරු ඊර ඒ වගේ විවිධාකාරයේ අලි කොටි වලසුන් ලෙහෙනුන් මුවන් ආදී සතු සමහර වෙලාවෙදී අපි ගන්නා වූ ආහාර පාන ආදිය ඒ වගේම සීතල උෂ්ණ මේ ආදී දේශගුණික ලක්ෂණය බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ධර්මය පහසුවෙන් තේරුම් කර දීම සඳහා උපමාවට අරගෙන තියෙනවා. එබඳු උපමා සහිත සූත්‍රයක් තමයි මේ වෙලාවේදී මේ පින්නතුන්ට මම මාතෘකාව හැටියට ඉදිරිපත් කළේ. මේ සූත්‍රය දේශනා කිරීමට පසුබිම් වූ කතාන්දරයක් සිද්ධියක් පවතිනවා. පින්නතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයෙහිදී එක්තරා භික්ෂුන් වහන්සේ නමක් ඊ타මත්ම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් ශාසන බ්‍රහ්මචාර්යාවේ යෙදෙමින් බණ භාවනා කරමින් විශේෂයෙන්ම අනිත්‍ය මෙනෙහි කරමින් ඒ උතුම් නිර්වාණ අවබෝධය සඳහා උත්සාහ දරුවා. සිල් වතාවත් සම්පූර්ණ කරමින් සිටියා. උන්වහන්සේ නිතරම අනිත්‍ය භාවනාව කළා. ත්‍රිලක්ෂණ භාවනාව. ත්‍රිලක්ෂණය කියලා කියන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි. අනිච්ඡං දුක්ඛං අනාත්මං කියලා බණ පොතේ සඳහන් වෙනවා. අනිත්‍ය කියලා කියන්නේ අපි හැමෝම දන්නවා මේ ලෝකේ කිසිවක් හැමදාම එක වගේ එකම ස්වરૂපයෙන් පවතින්නේ නැහැ. වෙනස් වෙනවා. වායුව ගත්තත්, ජලය ගත්තත්, ඇලදොල ගත්තත්, සතා සීපාව ගත්තත්, මිනිස්සයා ගත්තත්, මහ පොළව ගත්තත් ඉරහඳ තරුපවා දීර්ඝ කාලයක් එක දිගට පවත්වාගෙන යන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මේ හැම වස්තුවක්ම අපි විග්‍රහ කරන වායුව ජලය පස ජීවි ගහකොළ මේ හැම දෙයක් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ඒට බණ පොතේ උගන්වන්නේ උත්පාද පිටි භංග ජීවත් වෙනවා උපදිනවා ජීවත් වෙනවා, මැරිලා යනවා. හට ගන්නවා, පවතිනවා, නැති වෙනවා. මේ අනිත්‍ය ධර්මය දිගින් දිගට මේ හාමුදුරුවෝ මෙනෙහි කළා. ත්‍රිලක්ෂණය භාවනා කළා. අනිත්‍ය නිසා දුක ඇති වෙනවා. මමය මාගේ මට කියලා මේවා සදාකාලිකව පවත්වාගත හැකි ආත්මීය ස්වභාවයක් තත්ත්වයක් ඇත්තේ නැහැ. හැබැයි කොපමණ බණ භාවනා කළත් හාමුදුරන්ගේ ඉලක්කය සම්පූර්ණ කරගත නොහැකි වුණා. බලාපොරොත්තු වෙච්ච ආකාරයට සව් කෙලෙසුන් නැසලා උතුම් මාර්ගඵලවලටපත් වෙන්න වාග්ය උන්වහන්සේට ලැබුණේ නැහැ. උන්වහන්සේගේ වයස අවසන් වුණා අපවත්. හැබැයි මේ හාමුදුරුවෝ පැවිදි ජීවිතය ගත කරද්දී ආදර්ශ සම්පන්නව අපකැප වීමෙන් බණ භාවනා කරමින් සිල් පුරමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මෙනෙහි කරමින් වීරය වඩපු උත්කමයක් නිසා ඒ උතුම් පුණ්‍ය මහිමයෙන් නිදාගෙන අවදි වෙච්ච වගේ උපන්නේ දිව්‍ය ලෝකෙට. දැන් මේ දිව්‍ය විමානයේහි පහළ වෙච්ච දිව්‍ය පුත්‍රයා කල්පනා කරනවා මේ දිව්‍ය ලෝකෙදී තමන් පෙර භවයේ හිතාගෙන කල්පනා කරගෙන මෙනෙහි කරමින් හිටිය අනිත්‍ය ස්වභාවය පිළිබඳව කල්පනා කරමින් තමයි පහළ වුනේ. නමුත් ක්ෂණිකව දිව්‍ය පුත්‍රයා හිටපු බාහිර පරිසරය දිහා බලද්දී ඔහුට වැටහුණා මම මේ බලාපොරොත්තු වෙච්ච ආත්මිකද ලෝකිකද දැන් මේ ඉන්නේ කියලා. එතෙන්ට ගිහිල්ලත් මේ දිව්‍ය පුත්‍රයා වටපිට බලන්නේ නැතුව බොහෝම සංපත්ව එරමිනිය ගොතාගෙන බිම බලාගෙන අර පෙර භවයේ පුරුද්ද අනුව භාවනා කරන්න පටන් ගත්තා. මේ දිව්‍ය පුත්‍රයාගේ අමුතු ස්වභාවය දැක්ක අනිකුත් දිව්‍යාංගනාවන් දිව්‍ය පුත්‍රයන් මෙම විශේෂිත දිව්‍ය පුත්‍රයා කෙරෙහි විශේෂ අවධානය යොමු කළා. ඔවුන් මේ විශේෂ චර්යාවක්කින් යුතු දිව්‍ය පුත්‍රයා වට කරගත්තා. වට කරගෙන තමන්ගේ අනිකුත් දිව්‍යාංගනාවන්ගේ දේවතාවරුන්ගේ දිව්‍ය පුත්‍රයන්ගේ මානසික මට්ටමට ස්වභාවයට පත් කර ගැනීම සඳහා මහත් වූ වෙහසක් උපක්‍රමයක් පාවිච්චි කළා. මොනවද කළේ? මේ දිව්‍ය පුත්‍රය වට කරගෙන කොටසක් ගී කියන්න පටන් ගත්තා. තව කොටසක් වාදනය කරන්න පටන් ගත්තා. තව කොටසක් නටන්න පටන් ගත්තා. දැන් මේ ස්ථානයේ එකම සැනකෙළියක් සංගීත සම්දර්ශනයක් කොටහක් නටන කොටහක් ගී කියන කොටහක් වාදනය කරන නැටුම් ගැයුම් වැයුම් සහිත මහා උත්සව ශ්‍රීයක් නමුත් මේ දිව්‍ය පුත්‍රයාට මෙහි කිසිදු විශේෂත්වයක් තිබුණේ නැහැ. අනිකුත් දිව්‍ය පුත්‍රයන්ගේ දිව්‍යාංගනාවන්ගේ නැටුම් ගෙවුම් දිහා බැලුවේ නැහැ. ඒවට අනුව සතුටටපත් උනේ නැහැ. Taman එක ප්‍රතිපත්තියක ඉඳගෙන අර භාවනාව කරන. කොපමණ නැටුම් ගෙවුම් වැවුම් ඉදිරිපත් කළා. මේ දිව්‍ය පුත්‍රයාව Tamanගේ පැත්තට නම ගන්න ලෙහෙසි වුණේ නැහැ. අවසානයේදී දිව්‍ය කණ්ණාඩියක් ගෙනවිත් මේ දිව්‍ය පුත්‍රයා ඉදිරිපිට ලැබුවා. දැන් මේ දිව්‍ය පුත්‍රයාට පේනවා මේ දිව්‍ය කණ්ණාඩියෙන් වටපිටාව මේ දිව්‍ය පුත්‍රයන්ගේ නැටුම් ගෙවුම් වැයුම්. පින්නතුනේ අපිට මේ දිව්‍ය පුත්‍රයන්ගේ උපක්‍රමයම මනුෂ්‍ය ලෝකයේදී ඕනතරම් දැක ගන්න පුළුවන්. අපි දන්නවා ඒක එක සමාජ සංවිධාන පවතිනවා. ඒ වාට අලුතෙන් කවුරු හරි ආවහම, 아무ත් එක් හැටියට කෙනෙක් ආවහම, ඒ සමාජ සංස්කෘතික සංවිධානවලට අවශ්‍ය කරන ආකාරයට ඔවුන් නම්වා ගැනීම සඳහා විවිධාකාරී උපක්‍රම පාවිච්චි කරනවා. උදාහරණයක් හැටියට විශ්වවිද්‍යාලයක නවක සිසුන් එන විට වැඩිහිටි ශිෂ්‍යයෝ මොකද කරන්නේ? නවක වදය එහෙම නැත්නම් විහිළු තහළු ආදී කරමින් තවදුරටත් ඒවා දැඩිශේ කරමින් අර අලුතෙන් විශ්වවිද්‍යාලයට ඇතුළු වෙච්ච දරුවන්ව තමන්ගේ සමාජයට නම්මවා ගැනීම සඳහා විවිධාකාරයේ උපක්‍රම පාවිච්චි කරනවා. ඒ වගේම තමයි මේ දිව්‍ය ලෝකේ. ඒ විදි උපක්‍රමයක් තමයි පාවිච්චි වුනේ. නමුත් මේ උපක්‍රම නිසා අවසානයේදී දිව්‍ය පුත්‍රයට මහත් කලකිරීමක් ඇති වුණා. අනේ මං මොනෝරද මේ ආත්මේ උපන්නේ? මේ ලෝකේ උපන්නේ. ඔහු කල්පනා කරා පෙර භවය පිළිබඳව. ඔහුට දිව්‍ය ඥාණයට පෙනුණා. තාම පෙර භික්ෂුවක් වෙලා හිටිය බව. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මෙනෙහි කරපු බව. බණ භාවනා කරමින් හිටිය බව. දැන් මේ තත්ති මිදෙන්නේ කොහොමද? මේ ස්වභාවය වෙනස් කරගන්නේ කොහොමද? ඔහුට හිතුණා මේක මර උගුලක් හැටියට. කල්පනා කළා මින් බේරෙන්න ගත හැකි ක්‍රමයක් දිව්‍ය ඥානෙ. පසුව තේරුම් ගියා හේවන විට ලෞතර බුදුරජාන් වහන්සේ ධම්මදිව මනුෂ්‍ය ලෝකෙහි ධම්මදිව වැඩ සිටින බව. ඒ අනුව බුදුරජාන් වහන්සේ වැඩ සිටිය විහාරස්ථානයට මධ්‍යම රාත්‍රියේ දිව්‍ය ආත්මය සමගම ඒ ආලෝකයෙන්ම මේ දිව්‍ය පුත්‍රයා බුදුරජාන් වහන්සේ හමු වෙන්න මධ්‍යම රාත්‍රියේ ආවා. ඇවිල්ලා වැඳලා එකක් පස්සෙ ඉඳගෙන බුදුරජාණන් වහන්සේට තමන් වැටි ඇති මර උගුල ගැන, தত্ত্বය ගැන අසහනකාරී සමාජ වටපිටාව පිළිබඳව එහෙම නැත්නම් දිවි ලෝකෙහි ඔහු දැක් ආකාරය බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළ ප්‍රශ්නයකි. මොකද්ද මේ ප්‍රශ්නේ? අච්චරාගන සංඝුත්තං පිසාච ඝන සීවිතං වනන්තං මෝහනං නාම කතං යාත්‍රාසු භවිස්සති පින්නතනි මේ දිව්‍ය පුත්‍රය කියනවා ලෞතර බුදුරජාන් වහන්සේට බුදුරජාන් වහන්සේ මාව වට කරගෙන මල පෙරේතයෝ ටිකක් සිටිනවා. මේ මල පෙරේතයෝ හැටියට කවුරු ගැනද මේ කියන්නේ? පිසාච ඝන සේවිතං. මේ අය දිව්‍යාංගනාවක්. නමුත් මේ දිව්‍ය පුත්‍රයා ඒ අය විග්‍රහ කරන්නේ දැක්කේ අප්සරාවන් දිව්‍යාංගනාවන් හැටියට නොව විසාච මල පිරේතියෝ ටිකක් හැටියට. හරි පුදුමයි. අපි බෞද්ධයෝ හැටියට මලක් පූජා කරත් පහනක් දැල්ලුවත් කටින පෙරහැරේ ගියත් කොඩියක් දැම්මත් සාදුකාර දෙන්නෙම දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉපදිලා ඕනනම් අවසානයේදී නිවනුත් ලැබේවා කියන ප්‍රාර්ථනය. අපේ මානසික తত্ত্বය ඊ타මත්ම ලාමක විදියට හැසිරෙන ආකාරයට පැහැදිලි වෙනවා. අපි දන්නවා අපේ හාමුදුරුවෝ දානේ දුන්නට පස්සේ පින් වාක්‍ය දේශනා කරනවා. පින් වාක්‍ය කියද්දී මහා බල සම්පන්න දිව්‍ය ලෝක ගැන, බ්‍රහ්ම ලෝක ගැන, මනුෂ්‍ය ලෝක ගැන වර්ණනා කරලා තමයි අවසානයේදී නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ ආශිර්වාද කරන්නේ. ඒ මිනිස්සුන්ගේ පෘතජන මානසික தত্ত্বය තේරුම් අරගෙන තමයි ඒ විදිහට ආශිර්වාද කරන්න ප්‍රාර්ථනා කරන්න අපේ මහා සංඝරත්නයත් පුරුදු පුහුණු වෙලා තිබෙන්නේ. ඒ වගේම කටින මහ පිංකම් කරන මේ වකවානුව තුල කාමාවචර කුසල් ලබා ගන්න පුළුවන් විදියේ මහා පින්කමක් හැටියට කල්පනා කරලා තමයි බහුතරයක් පින්වතුන් කටින පින්කම් වලට සහභාගී වන්නේ. කටින ආනිසංස සූත්‍රවල සඳහන් වෙනවා මානුෂිකාච සම්පatti දේව ලෝකේච යාරති යාචනි බාල සම්පatti සබ්බමේතේ ලබ්බති මානුෂිකාච සම්පatti මිනිස් ලෝකවල ඉහළම මනුෂ්‍ය සම්පත් දිව්‍ය ලෝකවල මහානුභාව සම්පන්න බල සම්පන්න දිව්‍ය සම්පත් බ්‍රහ්ම ලෝකවල ඉහළම බ්‍රහ්ම සම්පත් මේ සැප සම්පත් ලබා ගන්න පුළුවන් ඇත්තටම මේ සසර ගමන යද්දී අපිට මේ නවා තැනදී දුක් විඳින්න අපි කැමති වෙන්නේ නැහැ අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ ඉහළ සැප සම්පත් භුක්ති විඳින්මින් මේ උතුම් නිර්වාණගාමී මාර්ගයේ දිගට ගමන් කොට ඒ උතුම් ඵලයට ළඟා වීමටයි. නමුත් මේ දිව්‍ය පුත්‍රයා කාලාන්තරයක් තිස්සේ අනිත්‍ය මෙනෙහි කරමින් වන භාවනා කරමින් හිටිය නිසාම ඔහුට සාමාන්‍ය පෘතජන මිනිස්යෝ බලන විදියට නෙමෙයි මේ දිව්‍යාංගනාවන් දිව්‍ය පුත්‍රයන් දිහා බැලුවේ. පින්නතනේ අපිට බොහොමයක් අවස්ථාවලදී දැක ගන්න පුළුවන් ඔවුනොම් ප්‍රිය කරන කෑම බීම ඇඳුම් පැළඳුම් යාන වාහන වෙනත් සැප සම්පත් දිහා විවිධ පුද්ගලයෝ විවිධ සතුන් විවිධ ආකාරයට බලනෝ දකින්න රස විඳිනවා දැන් උදාහරණයක් හැටියට මිනිස්සෙකුගේ හොඳ ආහාර වේලක් අපි ඉහළ රසයක් හැටියට දැක්කත් අපි සතුටු වුණා දිව්‍ය ලෝකයේ දෙවියන්ට අපේ ආහාර වල කිසිදු රසයක් ඇත්තේ නැහැ. අපි මිනිස්සු හැටියට භුක්ති විඳින ආහාර ඇතැම් සතුන්ට ප්‍රිය ආහාර නෙමෙයි. සමහර වෙලාවෙදි බල්ලා බලලුන් රස කර කර ගන්නා වූ කෑම මිනිස්යෝ වන අපට ඇතැම් අවස්ථාවලදී මහා පිළිකුලක් ලෙස අපි දකිනවා මේ සතුන්ගේ කෑම දිහා බලලා ඌරන් බල්ලන් වගේ සතුන් කන කෑම දිහා බලලා අපි පිළිකුල් කරනවා. නමුත් මේ සතාට ඌරට එහෙම නැත්නම් බල්ලට ඒ භෝජන ජරාව මහසපතක් සතුටක්. බලන්න පින්නතුනි එකිනෙකාගේ බුද්ධි මට්ටමට මානසික මට්ටමට අනුව එකිනෙකා ප්‍රිය වෙන ආකාරය එකිනෙක කෑම වල රසය අවශ්‍යතාවය විඳීම වෙනස් වෙන ආකාරය ඔය විදිහට තමයි අර දිව්‍ය පුත්‍රයාට අතර පෙර භවයේ වික්ෂුවක් හැටියට හිටපු නිසා දිව්‍ය ලෝකය මහා පායක් හැටියට ප්‍රේත ලෝකයක් හැටියට පෙනුණා ඒ නිසා කියනවා ස්වාමීන් බුදුරජාණන් වහන්සේ මා වට කරගෙන විසාච ඝන සේවිතා මල පෙරේතියෝ ටිකක් සිටිනවා. වනන්තා මෝහනන් නාම බුදුහාමුදුරනේ මෙය මම්මුලා කරන වනයක්. ඝන වනාන්තරයක්. පින්නතුනි අපි දන්නවා ඝන වනාන්තරයකට කවුරු හර අපි යම් අවස්ථාවකදී ඇතුළු වුණොත් අපි හැමෝටම මහත් බියක් සැකයක් අසහනයක් දැනෙනවා. ඒ ඝන වනාන්තරවල අලිකොටි වලසුන් සර්පයෝ ඒ වගේම ගිරිදුර්ග පාරක් තුරක් නැහැ. කන්න බොන්න මොනවද තියෙද්ද නැහැ. වතුර කොහොමද දන්නේ ඔය ආදී වශයෙන්. ඒ වගේ තමයි පින්නතුන් මේ සසරත් උපදින උපදින හැම ආත්මයක්ම දිහා බලද්දී අපිට මහත් බියක් සැකක් ඇති වෙනවා. පෙර පිනකට අපි මිනිස්සු හැටියට මේ ආත්මී උත්පත්ති ලැබල හිටියා. අපි ලබාගත් මනුෂ්‍ය ආත්මය සැබෑ ලෙස පරිහරණය කරන්නේ නැති නිසා අවාසනාවක වගේ පස්පව් දස කුසල් කරලා අපායගත වෙන අවස්ථා කොටිකුත් දැක ගන්න පුළුවන්. මන පොත්වලට අනුව මේ විදිහට බොහෝ කතාන්දර ජාතක කතා සහ වෙනත් බෞද්ධ කතා වලින් අපිට ඒ බව දැනගන්න දැක ගන්න පුළුවන් දැනගන්න පුළුවන්. පින්වතුනි වැරදිලා හරි තිරිසනෙක් බල්ලෙක් බලලෙක් බූරුවෙක් හරකෙක් වෙලා ඉපදුනොත් එහෙම අපිට මිනිස්සු වගේ පිනක් දහමක් කරගන්න ඕ මේ ඉහළ මට්ටමට ජීවත් වීමේ වරප්‍රසාදය නොලැබී යනවා. ඒ වගේ සංසාර දුක මහා භයානක වේදනාවක් හැටියට අපිට ලැබෙනවා. ඒ නිසා පින්නතුනි අපි සංසාරය පිළිබඳව මහත් වූ අවබෝධයකින් ගැඹුරින් කල්පනා කොට ලැබෙන ලැබෙන හැම ආත්මයක්ම මනුෂ්‍ය දිව්‍ය ආදී ඉහළ ආත්ම වලට ගිහිල්ලා සව් කෙලෙසුන් නැසලා උතුම් මාර්ගඵල අවබෝධ කරගන්න උත්සාහ දරන්නට ඕන. මේ దేవතාව කියන බුදු ආමරණේ මේක මහා ඝන වනාන්තරයක්. කොහෙන් කෙලවර වේද දන්නේ නැහැ. තරක් පේන්නේ නැහැ. පැහැදිලි මාවතක් නැහැ. ඒ කිවි දිවි ලෝකේ ගිහිල්ලා ඒවයි බණ භාවනා කරලා ඒ මාර්ගඵල ලබා ගන්න ක්‍රමවේදයක් පහසුවක් ඇත්තේ නැති කතන්දරය තමයි ඉන් පැහැදිලි කරේ. කතං යාත්‍රාසු භවිෂති කොහොමද බුදුරජාන් වහන්සේ මේ මම්මුලා කරන වනේ හිතරවන්නේ. දැන් බුදුරජාන් වහන්සේට මේ ප්‍රශ්නේ කිව්වහම බුදුරජාන් වහන්සේ බොහෝම පැහැදිලිව, නිර්වුල්ව ඒ සඳහා විසඳුමක් මේ దేవතාව අරමුණු කරගෙන මුළු මහත් බෞද්ධ ලෝකයාටම පමණ නෙවෙයි අබෞද්ධයින්ට මේ නිර්වාණගාමී මාර්ගය දේශනා කරන. ඒ කොහොමද? උද්යුකෝ නාම සෝ මංගෝ අභයානාම සාදිසා දේවතාව ඔබ මේ ඝන වනාන්තරයෙන් ඊතර වන්න මාර්ගයක් හොයනවා. ඒ මාර්ගය උදුකෝණා බොහොම ඍජුයි. සෝමග්ගෝ ඒ මාර්ගය පුජුකෝ බොහෝම ඍජුයි. කෙලින් පේනවා. කොහොමද මේ මාර්ගයේ කෙලින් පේන්නේ? පැහැදිලි ලෙස හඳුනගන්න පුළුවන් ආකාරයට දෙපස අගල් දෙකක් තියෙනවා. අපි දන්නවා ඕනෑම මහපාරක මහපාර කෙළවරේ දෙකළවරේ අගල් කපල තියෙන කාණු කපල තියෙන. පාරේ ගමන් කරන අය හතයක හෝ වෙනත් ක්‍රමයක් මගින් යාමින් මේ කානෝල බහැලා කානෝල රෝද වටගෙන ගියොත් එහෙම ඒ ගමන යන්න බෑ. ඒ ගමන හරි මැද පාරේ යන්නට ඕන. ඒ අන්ත දෙක තමයි කාණු දෙක තමයි කාමසුඛාලිකානු යෝගයක් අත්තකිලමතානු යෝගයක්. හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ යනුවෙන් බුදුරජාන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාවේ දේශනා කළා හීන වූ ග්‍රාම්‍ය වූ ලාමක වූ අන්ත දෙකක් තමයි ශරීරයට සැපදීම සහ ශරීරයට දුක් දීම. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ අන්ත දෙකෙන් ඉවත් වුනහම ඉතිරි වෙන පාර මහා මාර්ගය බොහොම ඍදුයි. අභයා නාම සාදිසා මේ මාර්ගයෙන් ගිහිල්ලා ඔබට නිර්භය දිශාවකට යන්නට පුළුවන්. එහි බිය ගැනීම, තැති ගැනීම, ලොමු දහ ගැනීම, හැඳීම්, වැළපීම්, ශෝක කිරීම, ජාති ජරා, ව්‍යාධි මරණ, දුක් දුම්නස් මේව කිසිවක් ඇත්තේ නැහැ. ඒ අභය භූමිය තමයි දිශාව තමයි උතුම් නිර්වාණ සම්පත්තිය. දැන් මේ මාර්ගය යන්නේ කොමකින්ද? බුදුරජාන් වහන්සේ ඒ සඳහා රතයක් උපමාවට ගත්තා. මම ධර්මදේශනාව ආරම්භයේදී මතක් කළා මේ පින්නතුන්ට බුදුරජාණන් වහන්සේ පරිසරයෙන් එදා පැවති යම් යම් ස්වාභාවික සම්පත් සහ භෞතික සම්පත් උපමාවට ගත්ත තමන්ගේ ධර්මය සරලව පහසුවෙන් තේරුම් කර දෙන්න. ඒ අනුව මේ මාර්ගයේ යන්න පුළුවන් රතයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ ධර්මයේ උපමාවට අරගෙන ධර්මය සසඳමින් දේශනා කරනවා. ධර්මය නැමැති රතයක් පිළිබඳව මේ සූත්‍රයෙන් පැහැදිලි කරනවා. පින්නතුනේ රතය කියලා කියන්නේ ගමන් බිමන් යාම සඳහා යොදා ගන්නා වූ වස්තුවක්. මේ අපි ජීවත් වෙන වර්තමාන යුගයේදී බොහෝ රත වාහන අපට දැක ගන්න පුළුවන්. මහා පාරේ විවිධ මාදිලියේ වාහන යනවා. නමුත් මේ නවීන පන්නේ වාහන එදා බුද්ධ කාලින සමාජය තුල තිබුණේ නැහැ. රජතුමාගේ පටන් සිටුවරයාගේ පටන් ඉහළ පෙළේ ප්‍රභූන්වරු සිළු දෙනාම වගේ ගමන් කළේ එක්ක අශ්වය බැඳි කරත්තෙන් එහෙම නැත්නම් ගෝනා බැඳි කරත්තේ. බුදුරජාන් වහන්සේ මේ දිව්‍ය පුත්‍රයාට එමදු සතයක් එහෙම නැත්නම් කරත්තයක් තමයි උපමාවට අරගෙන මේ ධර්මය දේශනා කළේ. බලන්න පින්නතුනි රතෝ අකූජනෝ නම් මේ රතයට ඕන කෙනෙකුට නැග ගන්න පුළුවන්. 아무තු ශබ්ද පිට වෙන්නේ නැහැ. දැන් බුදුරජාන් වහන්සේ මේ දේශනා කරන්නේ අශ්‍රය හෝ ගුණාබැඳි කරත්තයක් පිළිබඳව. අපි දන්නවා මේ බඳු කරත්තයකට වැඩි බර පැටෙවුවාම සත්‍යයේ කඩයනින් කිරි කිරි කියන શબ્දය පිට වෙනවා. නමුත් මේ ධර්මයේ නැමැති රතයට ඕනම කෙනෙක් නගින්න පුළුවන් කොපමණ නැග්ගත් මේ කිරි කිරි ශබ්දය බරබර ශබ්දය එන්නේ නැහැ. මේ රටේට ගොඩ වෙන්න ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. ಜಾති ආගම් කුල මල ભેදයක් නැහැ. උස් පහත් ભેදයක් නැහැ. වර්ණ ભેදයක් නැහැ. මේ කිසිදු ભેදයකින් තොරව ඕනම තරාතිරමක කෙනෙකුට බ්‍රාහ්මණ ශාස්ත්‍රයේ වෛශ්‍ය ඕනම જાතියකට ඕනම වර්ගය ජනයේ කෙනෙකුට ඕනම දුප්පත් පොහොසත් කෙනෙකුට මේ රතේට නැග ගන්න පුළුවන්. ඒ අය කොපමණ නැග්ගත් 아무තු શબ્දයක් මේ රතෙන් පිටවන්නේ නැහැ. රතෝ අකූජනෝනා. ධම්ම චක්කේහි සංයුතෝ මේ රතේට තියෙන චක්‍ර දෙකක්. ඒ ධර්මයේ නැමති චක්‍ර. ඒ තමයි රතේ තියෙන රෝද. ඒකෙන් තමයි මේක ගෙනියන්නේ. මේ රතේ ඉදිරියට ගෙන යන්නේ. ඒ සඳහා ධර්ම චක්‍ර දෙකක් පවතිනවා. ධර්මයේ නැමති චක්‍ර දෙකක්. හිරි තස්ස පාලම්බෝ මේ රතේ තියෙන ඇඳි දෙකක් හේතු වෙලා යන්න. ඒ තමයි ලැජ්ජාව සහ බය. මේවට කියන්නේ ලෝක පාලක ධර්මය කියලා. පින්නතුනි මේ සූත්‍ර දේශනාව මහ ගැඹුරු දේශනාවක්. දැන් මේ එකම සත්‍යස්ස පරිවාරණ එහෙම නැත්නම් හිරිතස්ස පාලම්බෝ ලැජ්ජාව බය වෙනමම විග්‍රහ වෙනෝ ලෝක පාලක ධර්ම හැටියට. නමුත් මේ වෙලාවේ කරුණු කියන්න වෙලාව නෙමෙයි. සත්‍යස පරිවාරණ මේ රතේට ඇතිරිලි දාලා තියෙනවා. කුණු මඩ ජරාව ගා ගන්න නැතුව පිරිසිදුව ගමන් කරන්න පුළුවන්. ධම්මහං සාරතින් භූමේ සම්මාදිට්ඨි පුරේජවං මේ රතෙන් ගිහිල්ලා ඒ උතුම් සම්මා දිට්ඨි මය ජවයෙන් යුතුව ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව මේ මාර්ගයේ ගමන් කරලා නිබ්බානස්සේව සම්තිකේ උතුම් අමා මහ නිවන් සපත ලබා ගැනීමේ හැකියාව ලැබෙන බව බුදුරජාණන් වහන්සේ මේ ධම්මරත සූත්‍රයේදී දේශනා කළා. පින්නතුනි මේ සූත්‍රය දේශනා කිරීමෙහිදී බොහෝ කරුණු කාරණා අපිට කියන්න තිබුණත් වෙලාවේ හැටියට කරුණු ඊළඟ දවසක ධර්ම දේශනාවකදී හරි සිහිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ මම ධර්ම දේශනාව මේ නවසම් කරනවා ඔබ සියලු දෙනාටම මේ උතුම් ධර්මානි සංසයෙන් අමා මහ නිවන් සපම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සාදු සාදු සාදු ධම්මරත සූත්‍රය ඇසුරින් නිවනට මඟ පිළිබඳ ධර්මානුශාසනාව පැවැත්වුවේ නාරාහෙම්පිට කිරුළපාරේ ශ්‍රී හත්බෝධි විහාරාධිපති බත්තරමුල්ල කොස්පත්ත KIU විශ්වවිද්‍යාලයේ අනුශාසක බොරැල්ල සුසමය වර්ධන විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පඬිත ගලගම ධම්මරන්සී ස්වාමීන් වහන්සේ. සම්මා සම්බුදු සරණයි.